හොඳයි එහෙනම් කාල වේලාව අවසන් නිසා අපි ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. අද දවසෙත් සෑහෙන පිරිසක් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපි නැවැත්ම සඳහා පැවැත්ම කියන මේ මාතෘකාවේ වැදගත් කොටසක් අද දවසෙත් අපි සාකච්ඡා කළා. දැන් අපි සති 8ක් විතර මුළුල්ලේ මේ එකම මාතෘකාව කතා කළා. අපි එතකොට තව එක සතියක් විතර මේ ගැන කතා කරලා අපිට මේ මාතෘකාව නිම කරන්න පුළුවන්. ඊට පස්සේ තව අලුත් මාතෘකාවකින් අපි ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යනවා. තවත් අපිට කාටත් වැදගත් වෙන අත්‍යවශ්‍ය මාතෘකාවක් ඔස්සේ ඉතින් ඉදිරි සතිවලත් තවත් තමන්ගේ කල්යාණ මිත්‍ර පිරිසක් දැනුවත් කරලා ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වෙන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා. අද දවස තුල අපි ධර්ම කරුණු බොහොමයක් විවිධ පැතිවලින් කතා බහ කළා. ඒ තුලින් ජනිත කරගත්තා වූ කුසලයේ ධර්මඥානෙ ඔබ අප හැම දිනාටම ප්‍රඥාව දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කර හැම දිනාටම දරුවන් සරණයි. පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපේගේ ගැටළු වලට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ කරගත්තා කුසල කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු